නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස මග්ගාලට්ඨං විකෝසෙට්ඨෝ සච්ඡානං චතුරෝ පදා විරාගෝ සෙට්ඨ ධම්මාලං දීපදානං ච චක්කුමාති වන්දනීය පූජනීය ලෝකවාසී පින්නන්ත මහා සංඝරත්නය අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත් සද්ධාසමී පින්වන්ත පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමින් සූදානම් වෙන්නේ මේ දායකත්වයෙන් දරන පින්තුන්ට සහ සම්බන්ධන මේ පින්තුන්ට ලෝකේ බණහල විශාල පිරිසකට හිතසුව පිරිස හේතු වන ධර්ම දානමය පින්කමකට දායකත්වය දරන්න. අද දවසේ අපි ඒ පින්ලන්ට පිළිසෙට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධම්මපද පාළියේ මාර්ග වර්ගයේ සඳහන් වන වචනාකන ගාථාවක් ඇසුරු කරගෙන මේ ගාථාව බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මන්දානත්තං විකෝසෙත්තෝ කියලා මේ ලෝකයේ තියෙන මාර්ගයන් අතරින් සැලසීම ලබා දෙන මාර්ගයන් අතරින් මේ ලෝකයේ සැලසීම ලබා දෙන විවිධ මාර්ග තියෙනවා. ඒ අතරින් සදාකාලික සැලසීමක්, සුවයක්, සැපයක් ලබා දෙන මාර්ගයක් තියෙනවා නම් ඒ සියලු මාර්ග අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ඊළඟට මේ ලෝකයේ තියෙනවා සත්‍ය. මේ ලෝකයේ තියෙන සත්‍ය ස්වභාවයන් අතර ප්‍රධානම සත්‍ය තමයි. සත්‍යානං චතුරෝපද චතුරාර්ය සත්‍ය. මේ ලෝකයේ තියෙන ධර්මයන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ විරාගෝ සත්‍යෝ ධම්මාලං කියන්නේ මේ ලෝකයේ තියෙන ධර්මයන් අතර ශ්‍රේෂ්ඨ වෙන විරාගය. ඊළඟට සඳහන් කරන දෙපා ඇති සත්‍යයන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ අග්‍ර වෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. අද අපේ දේශනාවට අදනම කරගන්නේ ධම්මපද පාළිය සඳහන් වන ඔන්න කාරණා ටික. අපි ඉස්සෙල්ලාම බලමු මග්ගහනක්ඛංගී කෝසෙට්ටෝ කියන විදිහට මාර්ගයන් අතර ආරෂ්ඨාංගික මාර්ගය ඇයි වැදගත් වෙන්නේ කියලා. බුදු පියාණන් වහන්සේ ඉස්ලා මේ ලෝකයට දේශනා කළ සූත්‍ර දේශනාව අපි කවුරුන් දන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. එතකොට බුදු පියාණන් වහන්සේ අපට අත්හලවපු අන්තයන් දෙකක් ගැන විග්‍රහ කළා. එකක් තමයි කාම සුඛල්ලිකාන යෝගය. අපි සැලසීමක් ලැබේ කියලා තෝරගන්න එක පැත්තක් තමයි කාම සුඛල්ලිකාන යෝගය. ඒක අත්හරින්න ඕනේ. ඊළඟට අපි සැලසීමක් ලැබේ කියලා තෝරගන්න අනිත් මාර්ගය අත්ති කිලවතාන යෝගය. ඒක අතහරින්න ඕන. මොකද මේ මාර්ග දෙකෙන් අපිට ස්ථිර සැලසීමක් ලැබෙන්නේ නැහැ. ඒ කාම සුඛල්ලි කාම රෝගය කියලා කියන්නේ. කාමයන්හි එක සැරයක් නෙවෙයි, දෙසරයක් නෙවෙයි, තුන් සැරයක් නෙවෙයි, හතර සැරයක් නෙවෙයි. නැවත නැවත නැවත නැවත වේදන ස්වභාවයට කියනවා කාම සුඛල්ලි කාම රෝගය කියලා. කාම කියන්නේ කැමැත්ත කියන එක. මොනවා විශේෂ තුන කැමැත්තද? කාම වස්තු විශේෂය තියෙන කැමැත්ත. කාම වස්තු විශේෂය සහ ක්ලේශ කාමයන් විශේෂය තියෙන කැමැත්ත හේතු කරගෙන නැවත නැවත නැවත නැවත ඒකේ යෙදීමට කියනවා කාමස්කන්ධ කාම රෝගය කියලා. ඇයි අපි නැවත නැවත කාම වස්තු තුන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ මේ ක්ලේශ කාම කියන ආදරය ආදීහි නැවත නැවත යෙදෙන්නේ ඇයි? ඇයි නැවත නැවත තමන්ගේ හිත ඒවා පස්සේ දුවන්නේ? ඒවා තුලින් උපදින ආශාවයක් තිබෙන නිසා. මේ ලෝකේ අන්තාක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී තියෙනවා නම් ඒවායින් ආස්වාද උපදින ස්වභාවය ඒ ඒ සුත්තල ස්වභාවය අනුව තියෙනවා. අනේ ආස්වාදයේ අද්දකින්ද නැවත නැවත ඒ පිටිපස්සේ දුවන ස්වභාවයක් තියෙනවා. බුදුපියාණන් වහන්සේ සඳහන් කරන්නේ මේක හීනෝ. එන හීනයි කියනවා. ගම්මෝ ඒක ග්‍රාම්‍යයි කියනවා. පොතුජනිකෝ ඒක පුතක් ජනයන් විසින් කරන දෙයක් කියනවා. අනරිනෝ කියන ආර්යයන් වහන්සේලා විසින් කරන දෙයක් නෙවෙයි. අනත් සංගීත කියන්නේ අර්ථයක් නැහැ කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී කාම වස්තුසේ නැවත නැවත ආස්වාදය, විරාගය, රැයම සහ ආදරය ආදී ක්ලේශ කාමයන්ගෙන් ආශාදර බලාපොරොත්තු වෙන නැවත නැවත ඒවා පස්සේ යෑම හිමිමයි කියනවා. ඒ හිමිමයි. ඒ ග්‍රාමයේ කියන්නේ. ඒ පුතග්ජනයන්ගේ ස්වභාවයක් කියලා කියන්නේ. ඇයි අනාර්යයි කියන්නේ? ඇයි අර්ථයක් නැහැ කියලා කියන්නේ? ඒ වයින් අපි යම්කිසි ආශාදයක් ලබන්න ලොකු දුකක් විඳින්න ඕන. ලොකු දුකක් විඳලා අපි ආශාදේ විඳිනවා. ඒ ආශාදේ අමාරුවෙන් පරිසරය සකස් කරගෙන ඒ ලැබෙන ආශාදයන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ආදී තුනේ අමාරුවෙන් පරිසරය සකස් කරගෙන ලබන යම් සතුටක් ආශාදයක් තියෙනවා නම් ඒක මිත්‍ය දරිද්දද ඒක අනිත්‍ය ස්වභාවයටපත් වෙන්නේ ඒක අනිත්‍ය ස්වභාවයටපත් වෙන විට අපිට නැවත නැවත ආශාදය සකස් කරගන්න වෙනවා ඒක අපි ආපර දුක් වෙන නැවත ආශාදය ඇති කරගන්නවා ඒකත් නැති වෙනවා අපි ආපර ආශාදය ඇති කරගන්න කටයුතු කරන්න ඕනේ ඒකත් නැති වෙනවා ජීවිත ගමනක් කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ ඔන්නේ ආශාදී ඇති කරගන්න පරිසරය සාස් කර ගැනීම, ඒ ආශාදී අත්දැකීම, ඒක සුළු මොහොතක් තුළ කැඩිලි බිඳිලා යෑම, ආපහු ඒ ආශාදී ඇති කරගන්න පරිසරය ඇති කර ගැනීම, ඒ ආශාදී නිදිරීම සුළු මොහොතකින් ඒක අවසන් වීම, නැවත ඒ ආශාදී නිදින්නට පරිසරය සාස් කර ගැනීමක් කියන දීර්ඝ කාලීන විහෙසකාරී වැඩ පිළිවෙලක්. අපි හිතමු පහනක් තියෙනවා. මේ පහන් දැල්ල කියලා අපිට දැන් පහනක් කියලා අපිට දැන් පහන් දැල්ලක් ඇති කරගන්න ඕන. අපි දැන් මොකද කරන්න ඕනේ කියලා. තේර ගේන්න ඕන, රැටියක් ගේන්න ඕන, සුදු වාග ආදී ලබා දෙන්න ඕන. ඒ දැල්ල ඇති කරගන්නවා. දැල්ල ඇති කරගත්ත දැල්ල පවත්තම දැල්ල ඊළඟට මොකද අපි කරන්න වෙන්නේ? නැවත නැවත උදාන්න ඕන, රැටිලම් කරන්න ඕන, වාකල බැදෙන්න ඕන. දැල්ල ඇති කරගන්නත් අපිට යම් සුදු කතුමින්ද වෙනවා. ඇති කරගත්ත බැල්ල විතරක් පවත්වාගෙන යන්න දුකක් දුන්නේ වෙනවා. එතකොට අපි මේ කාම වස්තු වලින් එක එක අයගෙන් ලැබෙන ආදරයදී ලැබෙන ආශාදය අර බැල්ල වගේ. අපි අමාරුවෙන් ඒවා ලබා ගන්නවා. ඊට පස්සේ ඒ වයින් දිගටම ආශාද ලැබලා ආශාදයෙන් නම් පහන් දැල්ල වගේ නැවත නැවත අපි දුක් විඳිනවා. අල්පමාත්‍ය ආශාදයක ඒ වෙනුවෙන් දුක කාලීන දුකකුත් එහෙම හීනෙම නැද්ද? හීනයි. ප්‍රාණයයි. ඒ පුදුදුන්නේගේ ක්‍රියාපටිපාටිය. ඊළඟට ආරයන් වහන්සේ මෙහෙම කරනවද? නෑ. ඒ ආනත්ත සංගීතය කියන්නේ කිසිම අර්ථයක් තියෙන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආග්‍රය ආදී පිටිපස්සේ අර පහන් දැල්ලට ඇදී යන පළගටිය වගේ ඇදී යනවා තමයි. කිසිවක් නැතිද? සසර ගමනට සැපපිනිස හේතු වෙනවද? නේද? ඒක බොහෝ දුක් පිනිස. ඒ ඇති කරගන්න තමයි ඒ වෙනස් වෙනකොට කැඩිලි බිඳ යනකොට අප්‍රමාණ දුක් විඳිනවා. ඒ නිසා බුදුරු මේ ලෝකෙට පහළලා සඳහන් කරන කාම සුඛල්කාන යෝගී අයුවෙන් වෙනවා ස්ථීර සැලසීමක් ලබා ගන්න නම් ඔය මාර්ගයෙන් නම් ස්ථීර සැලසීමක් ලැබෙන්නේ නැහැ. කාමසුඛල්ලාන වලින් ස්ථිර සැලසීමක් ලැබෙනවා නම් මම ලැබෙලා තියෙනවා. එච්චර දේවල් බලමින් සතුටුලා, ආවෙන් සතුටුලා, ඉන්දියෙන් සතුටුලා. මේක දාන දුස්සක්, එහත් අතරියක් බලවත් හැට. කාමසුඛල්ලාන වලින් ස්ථිර සැලසීමක් ලැබෙනවා නම් දැන් ලැබෙලා තියෙනවා. මේක එතකොට ඒක අතහරින්න ඕන. ඊළඟට අත්කලතාවය කියන්නේ ආත්මයගේ පිළීමට යොමු වීම. තමන්ගේ ජීවිතේ පිළීම තුලින් ශරීරයේ දුක් වීම තුලින් ස්ථිර සැලසීමක් ලැබෙයි කියලා සමහර අය කටයුතු කරනවා. ඒක අත්කලතාවය. ඒකත් අනිවාර්යයි. අන්නේ අන්ත දෙකෙන්මයි වෙලා යම් කිසි කෙනෙක් ආරෂ්ඨාංග මාර්ගයට යොමු වෙනවා අන්න ඒක මේ ලෝකයේ තියෙන මාර්ගයන් අතරින් ශ්‍රේෂ්ඨතම මාර්ගය. තමයි ජීවිත සම්මා දිට්ඨිය කියන සම්මා සංකප්පය, සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව, වායාම, සති, සමාධි කියන ඔන්න අංග තමයි ජීවිතේ පුරුදු පුහුණු කරනවා නම් අන්න ඒක ශ්‍රේෂ්ඨ මාර්ගයට ලෞකික වශයෙන් ප්‍රවිෂ්ඨ වීමක්. ඇත්තටම මේ මාර්ගයේ ප්‍රයයන් සැලසීමක් තියෙනවා. අපි ගමු සම්මා කම්මන්ත ප්‍රාණඝාතයෙන් අදත්තාදානයෙන් කාමීත්‍යාචාරයෙන් ඉවත් වීම තුල සැපද්ද තියෙන දුකද්ද ප්‍රාණඝාතයෙන් අයින් වෙන කෙනා විඳින සැපේ ප්‍රාණඝාතය කරන කෙනාට ලැබෙනවද අදත්තාදානයේ යෙදෙන කෙනාට අදත්තාදානයෙන් වැළකීච්ච කෙනාට ලැබෙන සුවය අඩකාදානයේ යෙදෙන කෙනාට ලැබෙන්නේ නෑ. එයා බයෙන් ප්‍රතිගමීමෙන් මුදහ ගැනීමෙන්. කාමීත්‍යාචාරයේ යෙදෙන කෙනා යෙදෙන්නේ නැති කෙනාට තියෙන මානසික නිදහස. කාමීත්‍යාචාරයේ යෙදෙන කෙනාට නෑ. එයා බයෙන් ප්‍රතිගමීමෙන් මුදහ ගැනීමෙන්. එතකොට එතනම තියෙන අපට ආරස්ඨාන මාර්ගයේ එකාංගයක් ලැබුණා සැලසීමක්. ඊළඟට සම්මා වාචා පරුස වචන කියන කෙනාට තියෙන උසස්ුන්තාවය පරුස වචනේ වැළපෙන කෙනාට නෑ. පරුස වචන කියන කෙනා හරියම උසස්ුන් මනසකින් ඉන්නේ. පශ්චත්තාප සාගතේ ඉන්නේ. යන සැලසීමක් නෑ. පරුස වචනේ අයින් වුණ කෙනාට තමන් ජීවිත කාලේ කතා කරන යහපත් වචන නිසා සැලසීමක් තියෙනවා. බොරු කියන කෙනාට හරිම හිත උසස්ුන් ගතියක් තියෙන්නේ. සැලසීමක් නෑ. බොරුවෙන් අයින් වුණ කෙනාට සැනසීමක් තියෙනවා. කේලම් කියන කෙනාට තියෙන නොසැනසීම. කේලම් කියන්නේ කෙනාට නෑ. එයා සැනසීමෙන් ඉන්නේ. සම්පක්කලාපාදී ඉදෙන කෙනාට තියෙන නොසැනසීම සම්පක්කලාපේ නැත්තුන කෙනාට නෑ. එයා සැනසීමෙන් ඉන්නේ. එතකොට සම්මා කම්මන්තය පුරුදු කිරීම තුළ සැනසීමක් තියෙනවා. සම්මා වාචාව තුළ සැනසීමක් තියෙනවා. ඥානස්ථාන මාර්ගයේ යෙදීම තුළ ඊළඟ සම්මා ආදී තමන් ගත කරන ජීවිතේ ධාර්මික ධර්මානුකූලව පිළිමුදල් හම්බ කරනවා. එයාට හරි සැලසීමක් ඒක. අධාර්මික පිළිමුදල් හම්බ කරන කෙනාට මොකද වෙන්නේ? එයා බයෙන් ඉන්නේ. ඊළඟට හම්බ කරන ඉවරලක් එයා බයෙන් ඉන්නේ. අධාර්මික මුදල් හම්බ කළා කියලා සැලසීමක් නැහැ. මේ ඒ විදිහට ගත්තොත් සම්මා කම්මන්ත සම්මා දිට්ඨි සම්මා වාචා සම්මා ආජීව කියන ඒ සීලස්කන්ධය තමයි යන කොටස් තුනේ යමෙක් පිහිටියත් එයාට සැලසීමක් ලැබෙන්න හේතුවක් වෙනවා. ඊළඟට සම්මා වායාම සති සමාධි කියන සමාධි ස්කන්ධයටයි අංග පුරුදු කරද්දී එයාට සැලසීමක් තියෙනවා. ඊළඟට සම්මා සංකප්ප සහ සම්මා දිට්ඨි කියන ප්‍රඥා ස්කන්ධයටයි මාර්ගංග පුරුදු කිරීමලු සැලසීමක් ඇති වෙනවා. ඒක සඳහන් කළේ මාර්ග අතරින් ආරෂ්ඨාංග මාර්ගය ශ්‍රේෂ්ඨයි. ඒ අර කාම සුඛල්ලිකාන යෝගයෙන් වැළඳන සංසීමක් මේකෙන් ලැබෙනවා. අත්තිලමකාන යෝගයෙන් වැළඳන සංසීමක් මේකෙන් ලැබෙනවා. ඒ නිසා මාර්ග පරිණාමස්ථාන මාර්ගය ශ්‍රේෂ්ඨයි. දෙවෙනි කාරණාව සත්‍ය අතරින් චතුරාර්ය සත්‍ය ශ්‍රේෂ්ඨ වෙනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ සතර ආකාර වූ සත්‍ය, පරම සත්‍ය. මොකද්ද සතරාකාරෝ පරම සත්‍ය කියන්නේ? අපේ මේ නාම රූප પરම්පරාව. අපේ මේ සසර ගමන කියලා කියන්නේ මේ අපේ මේ සිතේ සහ කයෙහි එයට හට ගැනීම. ඒකේ කාන්ත වශයෙන් දුකක්. ඒක පරමත්තක්. ඊළඟට ඒකාන්ත වශයෙන් මේ දුකක් වෙන මේ හිතේ සහ කයේ මේ සැකසීම් වලට හේතුව තණ්හාවයි. ඒක පරම නැත්තක්. දුකට හේතුව තණ්හාව කියනක පරම සත්‍යයක්. ඊළඟට දුකට හේතුව තණ්හාව නැති කරගෙන දාන්න පුළුවන්. නිරෝධ සත්‍යය. ඒක පරම නැත්තක්. දුකට හේතුව නැති කරලා සැලසීමකටපත් වෙන්න පුළුවන් කියන එක පරම නැත්තක්. ඊළඟට ඒ සැලසීම ඇති කරගන්න මේ ආරෂ්ඨාංග මාර්ගය කියන මාර්ගය පරම සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අරම සත්‍ය. අපි පොඩ්ඩක් බලමු. ඇයි දුක් දුක්ඛ සත්‍ය ඒකාන්ත වශයෙන්ම දුකක් වෙන්නේ කියලා බලන්න ඕනේ. දැන් දුක්ඛ සත්‍ය තුළ මොනවද අඩංගු වෙලා තියෙන්නේ? පළවෙනි එකම තමයි ජාති දුක්ඛ. ඉපදීම දුකක්. ඒක පරම සත්‍යයක්. ජරාපත්‍ය දුකක්. ඒක පරම සත්‍යයක්. ඊළඟට ව්‍යාධියටපත් වීම දුකක්. ඒක පරම සත්‍යයක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම සැපද. ඒකාන්ත වශයෙන්ම දුකක්. අප්‍රියයන් හා සංප්‍රයෝග වල වාසය කරන්න බැහැ. අප්‍රිය දේවල් එක්ක අප්‍රිය අයත් එක්ක ජීවත් වීම සැපද. ඒකාන්තයෙන්ම දුකක්. මේ ලෝකේ කාවුන කාගෙන්ද අහලා තියෙද අනේ මේ ප්‍රේකනා මට අහිමුණා මම හරියම සන්තෝෂයෙන් ඉන්නේ කියලා හිතේ අහලා තියෙනවා. මේ පියංගේ මෙන්නේ දුකක්ම තමයි කියලා හිතාගෙන. අනේ මම අත්දැකීම කෙනෙක් එක්ක මම ජීවත් වෙන හරියම සන්තෝෂයි කියලා හිතනවා. ඒ අප්‍රියන්නක ජීවත් වීම අප්‍රිය දේවල් එක්ක සම්ප්‍රයෝග වීම දුකක්ම තමයි. ඊළඟට මරණය ඒකාන්ත වශයෙන් දුකක්. ඒ කයිද වියාම කියන්නේ. ඊළඟට ඉච්ඡා බංගත් නැත්නම් බලාපොරොත්තු නිවැරදි කැමති දේ කැමති ආකාරයට සිදු වෙමින් සැපදුරුදද ඒකාන්ත සිදුරක් ඒ බුද්ධ දේශනාවේ තියෙනවා මේ දත්තබ්බ කියලා සූත්‍රය. ඒ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දුක් වේදනාව දකින්න කියනවා තුනක් විදියට. දැන් මේ ඉපදීම කියන දුක යන්නට නම් ඉදීම තුළ දුක් වේදනා හට ගන්නවා. මෞගස තුළ වාසය කිරීම තුළ බිහිවීම තුළ දුක් වේදනා ගන්නවා. ඒක දක්වන තුළ ඉලක්ක විදියට. ඊළඟට ජරාවටපත් වීම තුළ දුක් වේදනා හට ගන්නවා. ඒක දක්වන තුළ ඉලක්ක හැදෙනවා කියන්නේ. ඊළඟට ව්‍යාධීන්ටපත් වීම තුළ දුක් වේදනා හට ගන්නවා. ඒක ඉලක්ක විදියට දක්වන කියනවා. ක්‍රියාවෙන් වෙන්වීම තුළ දුක් වේදනා හටගන්නවා. ඒක ලක් විදිහට දකින්න. ඒක ලක් විදිහට දකින්න කියන්නේ. මේ අපි හිතමු යම් කිසි පුද්ගලයෙක් අපිට උලකින් අනිනවා. ඒ උලකින් අනිනකොට ඒ ඇතිවන වේදනාව ගොඩක් බලවත් නම් එක විදිහකට ඉන්න පුළුවන් අපිට. උලකින් අනිනකොට කවුරු හරි අපිට එක විදිහකට ඉන්න පුළුවන්ද? බෑ. නැංගල වෙනවා. ඊළඟට කෑ ගහනවා. අර ලේනවා. ඒ අපිට ඒ උලකින් අරිනකොට ශරීරයට අපිට ඇති වෙන පීඩාවක් තියෙනවා. ඒ ශාස්ත්‍රීයවංශ කියන්නේ ඒක දකින්න කියන හිතේ අනුමයක් විදියට. ප්‍රියයන්ගෙන් වෙන්නේම දකින්න කියන හිතේ අනුමයක් විදියට. ඒක දුක් වේදනාව කොච්චර සාධාරණද? අප්‍රියයන්ට ජීවත් වෙනකොට ඇති දුක් වේදනාව දකින්න කියන හිතේ අනුමයක් විදියට. අර බාහිර ශරීරයට උලක් කරන වගේ තමයි හිතට දුක් වේදනාවක් නෑනෙද්දි මොකද වෙන්නේ? ඒක විදිහට වෙන්න පුළුවන්. ඒ වෙලාවේ අපි පාසු වෙන දෙහිම ගියාට පස්සේ ඒක හොඳට දැක්කේ. ඒ මල මිය ගිය කෙනාට සමීපමයට ඒක විදිහට ඉන්න පුළුවන්ද? ප්‍රතිඋසරලා තියෙන. නේද? අත්තිහෙලට යනවා, අපුවේ ලැබෙනවා. නේද? පෙට්ටිය හොල්ලනවා, මලමිණිය හොල්ලනවා. ඒ අර දුරවැටි ශබ්දන තියෙනවා. අර ප්‍රියංගේ වෙන්නීම කියන දුක් වේදනාව කියන උල අනිච්ච කරන්නේ මොකද වෙන්නේ? හරිය කලබල වෙනවා. කෑ ගහනවා. අනාගලපනවා. එතකොට මේ මේ ලෝකයේ තියෙන සත්‍යයන් අතරින් පළවෙනි සත්‍ය තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. එතකොට අන්නේ ඉපදීම තුළ ජරාවටපත් වීම තුළ ව්‍යාධියටපත් වීම තුළ මරණයටපත් වීම තුළ ප්‍රියයන්ගෙන් වෙන්වීම තුළ අප්‍රියයන්ව සංප්‍රයෝග වීම තුළ කැමති දේ කැමති ආකාරයෙන් වැළඳීම තුළ යම් කිසි දුක් වේදනාවක් උතුන වෙනවා නේද? උලක් ඇනම වගේ වුණාද? මේ ජීවිත වාර්තියක් ඇනම තියනවාද? වාර්තිය කයෙදිනවද? අම්ම කියන චරිත ගන්නකෝ අම්මා කියන චරිත නිසා හිතේ දුක් වේදනා ඉදිරිච්ච වානගාන කොච්චරද? තාත්තා කියන චරිත නිසා හිතේ ඉදිරිච්ච දුක් වේදනා වානගාන කියන. ස්වාමියා භාර්යාව නිසා හිතේ ඉදිරිච්ච ඇනුරු දුක් වේදනා උල් වානගාන කියන. දරුවෝ නිසා හිතේ ඇලිච්ච දුක් වේදනා උල් ගාන කොච්චරද? ආඩය කරන අය නිසා හිතේ ඇලිච්ච දුක් වේදනා වාර්තියක්ද ඒ එයාලා යට වෙනකොට එයාලා අකින් කරගෙනකොට එයාලගෙන් බලාපොරොත්තු ආදරය ලැබෙන තුනකට එයාලගෙන් ගෞරවය ලැබෙන උට නේද එයාගේ එක එක සිද්ධිවලදී එක චරිතයක් ගත්තොත් ඒ චරිතය නිසා තමන්ගේ ජීවිතේ හිතවලට දුක කියන උල ඇලිච්ච වාරගාන මෙපමණයි කියන්න බෑ. හිතට විතරම හිතලා බලනවා. සමහර අය මේ කාලෙත් ඇනිලා ඉන්නේ. හරිද? අදේ තනිව සමහර අයට ටිකක් හඳ සමහර අයට මුල ගලව ගන්න බැරි ඉන්නේ. බලදිකම් කරන පස්සේ දැන් ටිකක් හරි යනවා. එතකොට මේ බලන්න මේ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේවැනි මෙන්න මේ යම්තාක් දුක් කියලා නම් ඒ දක්කබ්බ කියන සූත්‍රය සඳහන් කරන පින්වත් මහණෙනි දකින්න ඒ දුක ලක්කනවා කියේ. ලක්කන ඒක පරම සත්‍යක්. ඒක පරමත්තක්. ඊළඟට ඒ දුකට හේතු හේතු මේ සියලු දුක්කට හේතු මොකන්ද? සංහාරය. දැන් අපි උතුරු දැන් මේ මේ ලෝක ජීවත් වෙද්දී දැන් අපි දැන් කතා කරේ කාමස කල්පනාවේදී නැවත නැවත ආශාද ලබන්න අපට සංහාව පිළිවෙන්නේ. පොඩ්ඩක් උතුරු කියන දේ සංහාව කියන්නේ මහා විශේෂණයක් කියලා. දැන් අපි සංපාදයට අනුකූලව ගත්ත සංහාව හේතු වෙන මොකද්ද සකස් වෙන මානසික වර්තන? උපාදාන වර්තන. පටිසම්පාද කරන්නේ නැත්නම් මේ යම් යම් රූපයක් හරි ශරීරයක් හරි අරමුණු කර කර අරමුණු කර කර තණ්හාව නියලන්න නියලන්න වැඩෙන්න වැඩෙන්න උපාදාන මට්ටමකට යනවා. වැඩි වෙනින් වැඩි වෙනින්ම බඩපත් වෙනවා. ඒ උපාදාන මට්ටමෙන් මොකක්ද සකස් වෙන්නේ? භවය. විපාක කර්ම සකස් වෙනවා. භවයේ තුල මොකක්ද සකස් වෙන්නේ? ජාතිය. ඉපදීම. ඉපදීම නිසා මොකද සකස් වෙන්නේ? ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවදී දුක් ටික. එතකොට දැන් ඒ ටික දැන් මුක්තිය විඳිනවද නැද්ද? ඉපදීම ලැබිච්ච දායාදයක් දුක් විඳිනවද නැද්ද? එහෙනම් මේකට හේතු මොකද්ද? අර ජීවිත තණ්හාවක්. එතකොට මේ ජීවිතේ අපි තණ්හා වර්ධනය කරගන්නවා කියන්නේ. යම් යම් දේවල් අරමුණු කළා අපි අර වැඩ පිළිවෙල සකස් කිරීමක් මෙතන සිද්ධ වෙනවා. අසරණ ගැලවෙන්නක් නෙවෙයි. ඒකේ සියලුම දුක් ප්‍රදේතුව. අර සියලුම දුක් ප්‍රදේතුව නිඳින්හල් සදා කරන්නේ දෙන්න මේ තණ්හාව. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පහස තණ්හා සහ ධම්ම තණ්හා කියලා. ඔක සමහර තැන්වල තියෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඒකට අන්නේ සියලු දුක් වල හේතුව තණ්හාව කියන එක පරම සත්‍යයි. ඒකට තමන්ගේ දුක් වලට හේතුව සංහාව. දරුවව අම්ම තාත්තා ස්වාමී ආධාරයක් නෙවෙයි. තමන්ගේ දුක් වලට හේතුව සංහාව. ඒක පරම සත්‍යය. ඊළඟට ඒ තණ්හාව නැති කළ හැකි. ඒ තණ්හාව නැති කළ හැකි. ඒක නිරෝධ සත්‍යය. ඊළඟට ඒ තණ්හාව නැති කිරීමේ මාර්ගයක් තියෙනවා. ඒ ආරෂ්ඨාන මාර්ගයක පරම සත්‍ය. ඒ අන්නාව දුරු කරන්නේ ඒකාන්ත වශයෙන් ආරෂ්ඨාන මාර්ගයෙන් පුළුවන්. ඒක පරම සත්‍යයක්. අන්නේ විදිහට පළවෙනි කාරණාවට මාර්ගයන් අතර ශ්‍රේෂ්ඨ මොකද්ද? ආරෂ්ඨාන මාර්ගය. මේ ලෝකේ සත්‍යයන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ චතුරාර්ය සත්‍යය. තුන ධර්මයන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ විරාගය. විවිධාකාර සංස්කාර ධර්ම අතර ශ්‍රේෂ්ඨ වෙනවා විරාගය. විරාගය කියන්නේ මොකක්ද? නොයනීව නොයනීව ශ්‍රේෂ්ඨයි. සියලුම සංස්කාර මට්ටමයන් අතර. දැන් අපි ඔය දවස්වල කතා කරන සූත්‍රයේ කියනවා විප්‍රේතනා උලක් විතර දක්වන කියලා අපි සූත්‍රය ගැන කතා කරලා දැක්කත් කියලා. ඒ සූත්‍රයේම කියනවා සැප වේදනාවේ සැප වේදනාවේ රාගානුසය කියලා ධර්මයක් බහගන්න බෑ සැප වේදනාවේ දැන් අපි කතා කරන ධර්මයන් අතර විරාගයේ ශ්‍රේෂ්ඨම කියලානේ ඒ සූත්‍රය සඳහන් වෙන සැප වේදනාවේ බහගන්න කියලා විරාගයේ නෙවෙයි රාගය ඒක වෙනකට තේරුම් ගන්න ඕනේ දැන් අපි හිතමු එන්නේ යම් කිසි රූපයක් අපි දකිනවා. රූපයක් දකිනකොට අපිට තියෙනවා සැපයක්. සැපයක් තියෙනවා. ශරීරයක් දැක්කම අපිට සැපයක් තියෙනවා. කෙනෙක්ගේ ආදරයක් ලැබෙන කියන්නේ අපිට සැපයක් තියෙනවා. ඊළඟට ඒ සැප වේදනාව ඇතිවීමත් එක්කම ඒ සැප වේදනාව හේතු වෙලා ඒ සැප වේදනාව පිළිබඳව ඒ සැප වේදනාව ලබා දුන්නක ලබා ලැබෙන්න හේතුන වස්තුව පිළිබඳව සංඥාවක් උපදින්නේ නැද්ද? ආශාවක් උපදිනවා. යම්කි රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ආදීයක් කියන සැපයක් ඇති වුණොත් ඒ සැප වේදනාව ගැන ඒ සැපේ ලැබෙන්න හේතුව දේවල් ගැන සීන් තණ්හාවක් හටගන්නවා. ඒ සියුම් තණ්හාව නිසා මොකද වෙන්නේ? අපි නැවත නැවත සැප වේදනාව අත්දකින්නට පෙළඹෙනවා. අන්න ඒ විදිහට සැප වේදනාව අපි අත්දකිද්දී ඒ සැප වේදනාවේ ඔය තණ්හාව බැසගන්නකට කියනවා රාගානුසය කියලා. රාගානුසය කියන්නේ සැප වේදනාවක් හටගන්නකොට ඒක තණ්හාව බැසගන්න ගැතියක් තියෙනවා. ඒක වෙන ජීවිතේ දුරක් දක්වන්නේ. එහෙම දෙයක් මගේ හිතේ නැද්ද? අක්කර රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ආදරයක් හේ. ඒක සැපයක් හටගන්නකොට අන්න ඊට පස්සේ ඒ සැපය ගැන ඒ සැපය ලබාගෙන වස්තු ගැන තණ්හාවක් දැස ගන්න නැද්ද කියලා හිතන්න අහලා බලන්න. දැස ගන්නවා. ඒ තණ්හාව වර්ධනය වෙනකොට ඒක වැඩි සංඥාවක් බවට පත් වෙනවා. ඒකට අපි කියන රාගයක් කියලා එක. සංඥාවක් කියලා. අන්නේ විදිහට සැප වේදනාව හේතු වෙනවා සැප ආයෙහි ආදීහි සැප වේදනාවට හේතු වෙන වස්තු විශේෂ රාගය හටගන්නවා. බුදුන්වහන්සේ මෙතන සඳහන් කරන්නේ ඒ රාගයට ප්‍රතිවිරුද්ධ විරාගය තමයි මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම කාරණාව. එන කිසිම සංස්කාරයක් විශේෂ නොයලින් නොයලිම ස්වභාවයක් තියෙන වෙනවා. ඒක තමයි තියෙන ශ්‍රේෂ්ඨ. දැන් හිතන්න අපිට පුංචි කාලේ සෙල්ලම්බර තිබ්බා. පුංචි කාලේ අපිට පුංචි කාලේ සෙල්ලම්බර හින්දා හිතේ සැප හැදුණද නැද්ද? හැදුණා. හිතේ සැප ලැබෙන හැදෙනකොට අන්නේ සැප වේදනාව වේදනාව විශේෂයි සැප වේදනා ලබා දුන්නේ වස්තු විශේෂෙහි සියුම් අනුභවයෙහි රාගානුසය දැස ගන්නවා. ඒ සෙල්ලම් බැඳ ගැනීම තණ්හාව රාගයේ තියෙන කාලේ ඉතේ සැලසීමක් තිබ්බද? අල්පමාත්‍ය සැලසීමක් තිබ්බ නමුත් පරිපූර්ණ මොකද්ද? ඒ සෙල්ලම් බඳ කැඩලකට, විදලකට, ප්‍රභයාලෝ පාවිච්චි කරනකොට දුක් වේදනා. මේ සෙල්ලම් බඳ ගැනීම තිබ්බ කාලේ අපි සෙල්ලම් බඳ නිසා දුක් විඳලා. දැන් මේ දුක තියෙනවද? දැන් සෝලම් බඩු සම්බන්ධ දුකක් තියෙනවද? නෑ. දැන් සෝලම් බඩු වලින් නිදහස්. ඉස්සර අපි පාසල් ගියා. පාසල් ගිය කාලේ අපි අපි අපේ පාසල් ගිය කාලේට අදාළ පුංචි කාලේ දාලා පොඩි පොඩි දේවල් අපේ ආසයි. ඉන්න කාස කරන කාලේ ඇලී වාසය කරපු කාලේ අපි ඒ නිසා ගොඩක් දුක විඳිනවා. දැන් හිතන්න අපිට ඒ වෙලාවට ආසාවක් එන්නේ නැවුවම අපිට ඉන්න හිතේ දුකක් හටගන්නේ නෑ. අන්නේ මානසික මට්ටම. ඒ වර්තමානයේ ඇසුරු කරන සම්බන්ධයක් ආවොත් දැන් සෙල්ලම්බර සම්බන්ධයට තණ්හාවක් නෑ. ඒ නිසා සෙල්ලම්බරෙන් හිතේ දුක් නෑ. ඒ වගේ අම්මදල තණ්හාවක් නැතුව අම්ම නිසා ඇතිවන දුක් නැතුව තාත්තදල තණ්හාවක් නැතුව තාත්ත නිසා ඇතිවන දුක් සාමියා භාර්යාව ගැන කල්පනා නැතිලා ඒ සාමියා භාර්යාවෙන් දුකට දුක් නැතිනවා. දරුවෝ ගැන කල්පනා නැතිලා දරුවෝ හින්දා විතර දුක් නැතිනවා. සත්‍යදලද. සෙල්ලම් බඩු වගේ දරුවෝ අරමුණු දැන් සෙල්ලම් බඩු අරමුණු වගේ අපිට දුකක් නෑ සැපක් නෑ. අපිට මධ්‍යස්ථ හැකියාවක් තියෙන්නේ. අන්‍යයේ මට්ටමකට දරුවෝ අරමුණු සාමියා භාර්යාව අරමුණු. මේක තියෙන්නේ නෑ නේද? මුරාගියා එතකොට මේ ලෝකයේ යම් කිසි කෙනෙක් අන්‍යයන්ගේ මත්තමකටපත් වෙනවා. ආන්නේක මේ ලෝකේ ධර්මයන් අතර ශ්‍රේෂ්ඨම ධර්මය. විරාගයෙන් ජීවත් වීම. කිසිම සංස්කාරයක් විශේෂයි නොමී වාසය කිරීම. මේ අපි බුදු පියාණන් වහන්සේලාට සාරිපුත්ත මහා මොග්ගල්ලාන දුන්නාන්සේට ගරු කරන්නේ. විරාගය නිසා උන්වහන්සේ උතුම් තියෙනවා. බුදුහාමසලා තුළගෙන විරාගික ස්වභාවය රාගයෙන් පෙර ස්වභාවය නිසා බුදුහාමසලාට ගරු කරනවා ආරණ මහසලාට අපි ගරු කරනවා උන්වහන්සේ විරාගයි රාග දේශ මග්ග රාගෝ බග්ග දේශෝ බග්ග මෝහ කියලා කියන්නේ විත්‍යාන වාස රාගය ප්‍රහාණය කළා දේශය ප්‍රහාණය කළා මෝහය ප්‍රහාණය කළා කියන දේ ගරු කරනවා අන්නේගේ යමෙක්ගේ සිත විරාගිත වෙන්න වෙන්න නුවරැත්තන්ගේ ගෞරවයට පා පාත්‍ර වෙන එක හේතුවක් වෙනවා. ඒකට විරාගයේ විරාගයේ ස්වභාවය ප්‍රසාරදක සියලු දුක් සිඳලස. ප්‍රබලයක් වෙනවා. ඒ නිසා ධර්මයන් අතර විරාගය ශ්‍රේෂ්ඨයි. ඊළඟ සඳහන් කරනවා දෙපා ඇති සතුන් අතර බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ආ දෙකක් ඇති සත්වෝ අතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඇයි ශ්‍රේෂ්ඨයි කියන්නේ මේ පළවෙනි කාරණාව. මාර්ගයන් අතර ශ්‍රේෂ්ඨ මාර්ගය අපිට දෙන්න දුන්නේ කවුද? බුදු පියාණන් වහන්සේ. කාමසුඛාන කාමයේගේ මහා දුක, අත්කලම කාමයේගේ මහා දුක, ආරෂ්ඨාංග මාර්ගයේ තුල ඉස්සරහට ගිහලා ලොකු සැලසීමකට ස්ථිර සැලසීමකට පත් වෙන්න පුළුවන් කියලා අපිට මාර්ගය පෙන්වන්නේ බුදු පියාණන් වහන්සේලා. ඊළඟට මේ ලෝකයේ සත්‍ය ධර්මයන් අතරින් සත්‍ය ඇතනේ. පරම සත්‍ය චතුරාර්ය සත්‍ය කියලා අපිට පෙන්වන්නේ කවුද? බුදු පියාණන් වහන්සේ. ඊළඟට මේ ලෝකේ ධර්මයන් අතර ශ්‍රේෂ්ඨම ධර්මය විරාජය කියලා අපිට පෙන්වන්න කරන්නේ කවුද? ඒ බුදු පියාණන් වහන්සේ. ඒකට මේ ලෝකයේ තුල මේ වගේ සත්‍යයක් මතු කරලා පෙන්වලා දෙන අපේ බුදු පියාණන් වහන්සේ දෙපායක සත්‍යයන් අතර අග්‍රම ශ්‍රේෂ්ඨම චරිතයක් වෙනවා. ඒකේ අපේ ජීවිතවල මෙන්න මේ කාරණා හතර පිළිබඳව හිතේ මානසිකාර තියෙන්න ඕනේ. අපේ හිතේ හැමතිස්සෙම අදහසක් තියෙනවා මාර්ගයන් අතරින් ආරෂ්ඨාංග මාර්ගය ශ්‍රේෂ්ඨම මාර්ගය කියලා. කාම වස්තුවක් ඔස්සේ හිත ඇදිලා යනකොට අපිට මතක් වෙන්න ඕනේ. කාම වස්තුවක් ඔස්සේ හිත ඇදිලා යනකොට මතක් වෙන්න ඕනේ මම මේ ඉන්නේ මාර්ගයේ අමාර්ගයේද? අමාර්ගයේ ඉන්නේ. දැන් අපි හිතමු අලගටිය පහන් දැල්ලකට ඇදෙනවා. එයා ඉන්නේ මොනවද මාර්ගයකද? අමාර්ගයේ දුක් ඇති කරන මාර්ගයේ කියලා ඉන්නේ. පහන් දැල්ලකට ඇදෙනවා කියන්නේ දුක් ඇති වෙන මාර්ගයේ කියලා ඉන්නේ. අන්‍යයන්ගේ තමයි මේ කාලේ තමන්ගේ හිත මොකක් හරි ශරීරයක් පිටිපස්ස යනවා නම් ඒ අමාර්ගයේ ඉන්නවා කියන සිහිය පිටින් තෝරනවා. මා මාර්ගයේ කියන්නේ මාර්ගයෙන් සැලසීමේ ආරස්තය වෙනවා ඉක්මනට උදරන්නේ මොකක් හරි තමන්ගේ චිත්ත සංකාණය ප්‍රියමනාප මధుර මනෝහර සබ්දයක් පිටපස්සේ දුවනවා දැන් සිහිපිටින් දුවන අමාර්ගයේ මං ඉන්නේ මොකක් හරි ගන්ධයක් රසයක් ස්පර්ශයක් පිටපස්සේ හිත දුවනවා දැන් සිහිපිටින් දුවනවා අමාර්ගයේ ඉන්නේ කියලා. දැන් පළගතියට අර දැල්ල පැත්තට යනකොට සිහිය පිටින් නැත්නම් මොකද වෙන්නේ? දැල්ලට වහුල විනාශ වෙනවා. ආන්‍යයන් තමයි. මේ කාම වස්තුවේ ඇදගෙන යනකොට සිහිය පිටින් නැත්නම් විනාශ වෙනවම තමයි නතර වෙන්නේ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් විශාල රාජයක් කාරණා වලක් කාරණා වලක් කාරණා Taman හැදගෙන ගිහින් මේ වලට දානවා හරිද යම් කිසි පුරුෂයෙ ලොකු වලක් කපලා Taman හැදගෙන ගිහින් වලට දානවා දැන් වලට වැටලා තමයි ගොඩාක් දුක් විඳිනවා හරිද යම් කිසි වෙලෙ Taman මේ වලක් කපනවා Taman මේ වලක් කපලා කපලා කපලා Taman මේ වලට දැම්මොත් ඒකද වැටෙන අදහස Taman මේ වල කපාගෙන Taman මේ පරිදි ඒ ජීවනා කියලා දැනෙන ශරීරයක් පිටිපස්සේ යන එක මොනවද? තමන් තමන්ට වල කපා ගන්න. මේ වලින් ඇතිච්චින් පරිවෙත. මුරදෙන්න බැරි අපිට කරදර වෙනවා. කොරෝනාන් දෙකට වාරුවේ දෙකට නම් හොයාගෙන අනේ සාමී කියලා මම නෑ කියන පටන් ගන්නවා. වලින් ඇතිලා කවුද කපා ගත්තේ? එයාම එයා 10කට කලින් 15කට කලින් ඉස්සරට කලින් ඒ ඒ වලවල් කපා වල වැටිලා ආමුගෙන ඉන්න බෑ. හරිද? එතන මේ කාලේ යම් කිසි රූපයක් පිටිපස්සේ තමයි හිත දුවනවා. ඒ අරුදුන පාරවල් ගහගා ඉස්සරහට යනවා. ඒ වලේ වැටෙන්න හදන්නේ. ඒ අමාර්ගයක්. මේ සැලසීම මාර්ගෙනුනේ යන්නේ හැබැයි වල කපාගෙන මෙතන තමයි සැලසීම. මේ රූප රැඳේ සැලසීම තුළ අපට බැරි ඉස්සරහට. ඒක තමයි අගාධයයි. සිහිය උපදින්න ඕනේ. දැන් මේ ගාථා මේ අපි ගාථාව ඉගෙන ගන්න ඕනෙකට. මාර්ගයන් අතරින් සැලසීම ලබා ගන්න මාර්ගයන් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ ආස්තය මාර්ගය. එහෙනම් අපිට සිහිය උපදින්න ඕනේ. සැලසීම නැති කරන මාර්ගයක් නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ඒ පැත්තට හිත ඇතුළේ යනකොට අපිට සිහිය උපදින්න ඕනේ මන්නේ මාර්ගය. මන්නේ මම වලකපා ගන්නවා. මන්නේ දැල්ලටගෙන කලවැටි වගේ නම් දන්නේ. ඒයි පැත්තට මම ඉන්නේ. ඉක්ම තමයි මාර්ගයට යන්නේ. සිහියද දෙන්න. ඒක නම් යාත්‍රි කරගන්නවා. අපිට කෙනෙක්වල තාත්තෙලගේ ලැබෙන ආදරයක් පිටපස්ස මේ කාණි දුවනවා. හරිද? කාණි ලැබෙන ආදරය. නවීදී ලැබෙන ආදරයක් තමයි වෙන්න පුළුවන්. ඒ ආදරේ සපයි මට මෙතන සැලසීම තියෙන්නේ කියලා. ආදරය පිළිබඳව විදිහට වෙනවා. ඒක තමන් තමන්ට වෙන කතා ගන්න වෙන. ඒ අමාරුදයක් තියෙන්නේ. ඒ ඉතින් සැලසීම ගන්නකොට මාර්ගයේ නම් තමන් හිත කියන්නේ අර මේ මේ ආදරේ පිළිබඳව මට ඉස්තර සැලසීම තියෙනවා. නමුත් සිහිය පිළිගන්න ඕනේ මේ නම් ඉන්නේ සැලසීම ලැබෙන මාර්ගයක නම් මේ සැලසීම ලැබෙන මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය. ඒ පැත්තෙන් මේ පැත්තට පනින්න ඕන. සමහර අය දන්නේ මේ පැත්තට පනින්න ඕන කියලා අහන්න ප්‍රශ්නේ. දැනගන්න බෑ. දැනගන්න බැරේ ඉන්නේ. ඒකට දැනගන්න නම් අපි කරන්න ඕනේ ඒ අමාර්ගයේ තියෙන භයානක ස්වභාවයෙන් මෙහෙම කරන්න ඕනේ. අමාර්ගය ඇතුළේ සිද්ධ තුලින් බාහිර ලෝකයට වෙලා තියෙන සිද්ධ තුලින් මේ බුද්ධ දේශනාවල සඳහන් කරලා තියෙන යම් යම් කාමයන් ආදීනවාදී මෙහි කරමින් ඒ අමාර්ගය කියන භයානක ස්වභාවය මෙහි කරන් මෙහි කරන් ටිකෙන් ටික මාර්ගයේ දෙහිත වැඩෙන්න පටන් ගන්නවා. ඊළඟට දෙවෙනි කාරණාව ජීවිතේ පුරුදු කරද්දී සත්‍යයන් අතර පරම සත්‍ය වන චතුරාර්ය සත්‍ය පරම සත්‍යයක් තුළ බැඳෙන්න නම් ආන්නේවා ඒ ඒ ඒ පරම සත්‍යයන් අපි මනසිකාර කරන්න ඕනේ. අපි අර කතා බහ කරපු විදිහට ජාති දුක පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ. භාවනාවේ වශයෙන්. ජරාටපත් වීමේ තියෙන දුක පිළිබඳව. ජරාටපත් වීම දුක කියලා අපි පිළිගන්න ඕන, අදහන්න ඕන, මනසිකාර කරන්න ඕන. ඒකවල තමයි අපට අවබෝධයක් තියෙන්නේ අපිට මේක පරම සත්‍යයක් කියලා. දැන් බලන්න වයසට යනකොට දුක් වැඩි වෙන්නේ දුක් වේදනා. වයසට යනකොට දුක් වේදනා වැඩි වෙන්නේ. ගුණා ක්‍රේතතිය. එක කාරණාවක් තමයි එක එක කාරණාවක් වල කිසිදුනක දුකක්. නැත්නම් මේක වැටෙන එක දුකක්. ආමරණය වෙන එක දුකක්. ඇස් පේන්න තියෙන එක දුකක්. කන්න හැන්න තියෙන එක දුකක්. ඇවිද ගන්න අමාරු වෙන එක දුකක්. ඒ ක්‍රියාවක වැඩිලා ඉන්න බැරි එක දුකක්. වැඩ කරගන්න බැරි එක දුකක්. එහෙම තියෙනවා. තව පැති තියෙනවා. ඒ වයසට අදාළ තරහ යන්නේ. වයසක වයසට වයසට අයර තරහ යන බැරි බැරි පුළ. ඇයි තරහ යන්නේ? මේක වයසට යන්නේ නැහැ තමයි ආයෙත් තරහ යනවා. ඇයි? තමන් කැමති විදිහට තමන් කැමති විදිහට ආදරය ලැබීම ගෞරවය ලැබීම වටිනාකම් ලැබීම තමන් කැමති විදිහට අනිත් අය කී කරන්නේ වයසට යන්න යන්න යන්න යන්න ඒව අත්දකින්න වෙන වාර ගන්න වැඩි. ඒකට තමන් කැමති විදිහට වෙන්නේ සිද්ධ වෙන්නේ නැතුව මොකද වෙන්නේ? අතුලාන්තේ ඒ දුක් වේදනාව තුළ බැස ගන්නවා අතිවශ්‍ය. අහ බහැරනවා. වයසට ගිය සම්භෝයයට මරණයක් නැති බොහෝ අයට තරහින් ප්‍රධාන හේතුව කැමැති ආකාරයට මේ අතීතයට බාහිර පරිසරයෙන් බොහෝ දේවල් මෙලදීම සහ මේ ශරීරයක් තමන්ට කැමති ආකාරයට ප්‍රතිබිම්බ. ජනෝ හොඳට ජීවිතේ තුන දකින්න ඕනේ. වයසට යනකොට මේ දුක් හටගන්න බව. ඒ විදිහට මේ සත්‍ය තුරුන් චතුරාර්ය සත්‍ය, අරම සත්‍යයෙන් බැරිම විදිහට දුක්ඛ සත්‍යය වෙන මෙනෙහි කරන්නේ. ප්‍රියයන්ගෙන් වෙන්නේ අප්‍රියයන් සංයෝග වූ මරණ දුක. දැන් මරණානුසුති භාවනාවේ වැඩන්නේ ඒකට. අපිට ලොකු අවබෝධයක් ඇති වෙන මරණය කියන්නේ ඒ කාන්ත වශයෙන් දුකක් කියලා. ඒක මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට අන්හාව. ඒ සියලුම දුක්යන්ට සංහාව හේතු නැති හොඳට මනසිකාර කරන්න ඕනේ. සංහාව හේතු නැති හොඳට මනසිකාර කරනවා. සාමාන්‍ය ජීවිතේ තමන් මේ කාලේ මොකක් හරි දෙයක් නිසා දුක් විඳිනවා නම් ඒක හොඳට අංගවැටෙන්න හේතුව. එළම මේ කාන් දුක් විඳින්නේ. හොඳට හිතේ අල්ලලා බලන්න ඕන. හිත හිතින් අරමුණු කරලා බලන්න. එතකොට මම මේ කාලේ මේ දුක් විඳින්නේ. මේ කාලේ මම දුක් විඳින්න හේතුව බලනකොට අරමුණු වෙන්න පුළුවන්. ආ මෙයා මෙහෙමයි. මෙයා මෙහෙමයි. මෙයා මෙහෙමයි. ඉතින් මෙයා මෙහෙම නෑ මට ඒ දුක් මෙයා මෙහෙම නම් මට දුක් හටගන්නේ මම අර භද්‍රක ගාමිණී කියන තරුණ මානවකයා දවසක් බුදු පියාණන් වහන්සේ හමුවෙන්න ගියා බුදු පියාණන් වහන්සේ හමුවෙන්න ගිහිල්ලා සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ බාහ්‍යාවසයි මගින්දී බය හටගන්නවා කැටි ගැනීම හට ගන්නවා. ලොමු දැහ ගැනීම හට ගන්නවා, දුක් හට ගන්නවා. මොකද්ද මේකට හේතුව කියලා අහනවා. ඒ බුදු පියාණන් වහන්සේ අහනවා ඒ භාර්යාව හමු වෙන්නත් කලින් ඒ භාර්යාව මේ ලෝකෙ හිටියද නැද්ද කියලා. හිටියද නැද්ද? හිටියා. ඒ කාලෙත් එයා නිසා බය තිබ්බද? ඒ භාර්යාව තමන්න හමු වෙන්න කලින් එයා හිර ජීවිතේ බය තිබ්බද? නෑ. දුක් තිබ්බද? නෑ. යමුදා ගැනීම තිබ්බද? නෑ. සැක සංඝා තිබ්බද? නෑ. දැන් තියෙනවා දුක්. එයා දැකීමත් එක්ක, ඒ කතා දැකීමත් එක්ක එයා ගැන තුල සංහාවක්. අනේ සංහාය තුච්චේසයි ඔය බය, ඔය සැක, ඔය දුක්, ඔය මේ ශෝක. ඒක සාමාන්‍යයෙන් තමයි දුක් හට ගන්නවා නම් බලන්න නැයිමද මේ මේ සාමාන්‍ය දුක් හටගන්නේ. මෙයාලට අමුන්න කලින් මෙයා හින්දා වෙන දුක් තිබුණේ නැහැ. එයා අමුන්න කලින් එයා මොන මේ පිළිවෙලට දන්න පුතාල එයා නිසා නම් කල්පනා කරේ නෑ දුක් වෙන්නේ නෑ ඇඬුවේ නෑ සුන්නේ නෑ. ඇයි දැන් මේ දුක් වෙන්නේ? ආන්න දරන්නේ අරගෙන වෙනවා. මෙයාට තණ්හා හින්දා වගේ දුක් වෙන්නේ. මෙන්න මේ ලෝකේ සාමරෙම දෙවි ප්‍රපෝෂණ නැහැ. දැන් මන් දුක් වෙන්නේ මෙයා විසන මෙයා කරන නෙවෙයි තමන්ගේ කන්නාවක් වැඩ කරනවා. මේ ලෝක දරුවෝ ගලාක් නැයි මේ දරුවෝ මේ කියන අතම හින්දා මම මේ දුක් විඳින්නේ. දැන් මේ දරුවෝ කරන කන්නාවක් තියෙනවා. සාමාන්‍ය ජීවිතේ දුක් විඳින හැම වෙලේකම පිටන් දුන ඒ දුකට හේතුව සංහාව අල්ලගන්නේ. සංහාව අල්ලගන්නේ. ඒ ඒ ඒ එතකොට තමයි අපිට දැනෙන්නේ මේ දුකට හේතුව සංහාව බව පරම සත්‍යයෙන් බව එතකොට තමයි අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ වගේ සංහාව නැති කිරීම තුළ නිර්වාණය සාක්ෂාත් කිරීම තුළ ඒ නිර්වාණය සාක්ෂාත් වීම කියන සත්‍ය අපි පරම සත්‍යයක් විතර අපිට ලැබෙන්නේ අවබෝධ වීමක් එක්ක. ජන්නේ විතර සාමාන්‍ය ජීවිතයේ අපේ මේ සත්‍යයන් අතරින් පරම සත්‍යයද චතුරාර්ය සත්‍ය කියලා දැනෙන්න ඊට අදාළ මනසකාර පැවැත්ම ජීවිතය ගත කරන්න ඕනේ. ඒ වගේ ධර්මයන් අතර විරාගයේ ශ්‍රේෂ්ඨ බව දැනෙන්න මේ ඒ සංස්කාරයන් વિશે තියෙන රාගය කියලා ඇලීම ඒවා વિશે තියෙන වැලීමේ තියෙන සුවයක් පිළිබඳ අපට අවබෝධය තියෙන්න ඕනේ. විරාගයේ කොච්චර සුවයක්ද කියලා. ඒ විදිහට මේ හැම දෙයක්ම අපිට පෙන්වලා දුන්න ශාස්ත්‍රීය මහන්සිය පහළ. ඒක කොච්චර සුවයක්ද කියලා අපට අවබෝධය තියෙන්න ඕනේ. කියන්නේ විදිහට අද අපි දේශනාවට තෝරාගත්තේ ඇති ධම්මපද පාණී මාර්ග වර්ගය වෙන ගාථා ධර්මයක් ඒ ගාථා ධර්මයට අනුකූලව මාර්ගයන් අතරින් ශ්‍රේෂ්ඨ මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය සත්‍යයන් අතරින් උතුම් සත්‍ය චතුරාර්ය සත්‍ය ඊළඟට ධර්මයන් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ විරාගය දෙපැති සත්‍යය අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියලා මේ කරුණු කාරණා අපේ හිතල නැවත නැවත වැඩ කරන්න ඕන නැවත නැවත වැඩ කරන්න ඕන සමහර ඉන්නවා මේ ධාතා හොඳට පාඩම් නම් හිතේ වැඩ කරන්නේ දැනුම තියනවා නම් හිතේ වැඩ කරන්නේ එතකොට අපිට අපි බලාපොරොත්තු වෙන සැලසීමට යන්න බැරි වෙනවා ඒ නිසා මේ ධර්ම කර්ම කරුණු කාරණා හොඳට හිතට අරගෙන මේවා තමයි ජීවිතේ පුනර පුරුදු පුහුණු කරමින් බුදුරජාණන් වහන්සේ මේ සංසාරගත සියලු දුක්ඛ නිදහසනාගේ නවත් මේ මහත් වූ දුක්ඛ සත්‍යයන් සකස් වන මේ සසල ගමන නිදහස වූ සෑම ශ්‍රාවකේ ශ්‍රාවිකාවන් නරපත් කරනවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. අද දවසේ ධර්ම දේශනාව සඳහා සමහිත දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචි රෝහණ පතිරණගේ මහත්මයා රේණුකා පතිරණගේ මහත්මිය විශාරා දිනේ සහ ශශිකා දිනේ කියන පවුලේ හැම දෙනා විසින් සුපින්නන්ට තේ සඳහන් කරනවා පී ජයතිස්ස පෙරේරා පියතුමාට එම් වික්ටෝරියා පෙරේරා මහත්මියට යූපී පරිමහත්මයා කියාට පී සමන්තා පෙරේරා නගනියට සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කරගෙන මේ පින්නන්ත පුරුෂම සිද්ධ කරගත් උදාහර ප්‍රම ශක්තිය අනුසංසාරයේ හේතුවන මේ නියෝගිය දයාබර දෙනවා කියනට නැගෙනියට අනික සියලුම නාතින්ටත් මේ පින්නන මේ නම් වෙලා හැමදෙනාගේම සංසාර ජීවිතයේ සුවපත් භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවැගේම ආශිර්වාද කරනවා එන්නේ ප්‍රතිගණකේ මෑණියන්ට එවැගේම අසනීපයෙන් පසු වෙන යෝගී පරිමෝලා මෑණියන්ට සියලු කල්යාණ මිත්‍රයන්ට ආශිර්වාද කරන බලාපොරොත්තු වෙනවා. ඉතේ නායක මෑණිවරුන්ට සියලු කල්යාණ මිත්‍රයන්ට මේ කරගත් උදාර ගුණ ශක්තිය අනුසසවාරයෙන් නිරුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දේශකයන් වහන්සේට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන ඒ වගේම වෛද්‍යානාලිකාවේ නිර්මාත්‍ය මරණාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේට වත්මා විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ කුසල මහා සංඝ රත්නයට කඩදාසි ආරක්ෂා කර සියලුම සූදානම් දාරණ වරුවන්ට සබඳු සමදනාටක් මෙවාසි සිරු දනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිරිසෙන්ගේ ධර්ම දේශනාවේ පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නායකත්ව දරුපින්තුන්ට සහ සම්බන්ධන පින්තුන්ට ලෝකයේ බල ධර්ම ශ්‍රවණය කළ හැඳුනාටම සියලු සත්‍යයන්ට නිරුද්ධ කුසල ධර්ම හේතු වෙලා මේ ජීවිත සූපත් කරන් සසර ජීවිත සූපත් කරන් මුතුන් නිර්වාණයෙන් සැනසෙන්න මේ ධර්ම දානමය පින්කම පාරමී ධර්මයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති